සංඛාරයම නාම රූපමයි සංඛාරය සංඛාරයමයි දැනෙන විඥානේ එතකොට මේ ඒක ඒ නිසාමයි ඒක අනිදස්සන වෙන්නේ සංඛාරයෙන් ඉදිරියට අනිදස්සන වෙන්නේ අනිදස්සන විඥාණයෙන් ඒ නිසාමයි ඔව් නාම රූප එකට එකතු වෙන එකම තමයි විඥානය කියන්නේ විඥානය නාම රූප වෙන් වෙනවා කියන්නේම විඥානය අනිදස්සන වෙනවා කියන එකමයි නාම රූප එකට එකතු වෙන එකමයි සංඛාරා කියන්නේ. නාම රූප එකට එකතු වෙන එකමයි සංඛාරා කියන්නේ. ඒකමයි විඥානය කියන්නේ. සංඛාරපච්චය විඥාන. අවිද්‍යාපච්චය සංඛාර සංඛාරපච්චය විඥාන. අවිද්‍යාව කියන්නේ ඔය ඔය නොදන්න කමයි. ඒ කියන්නේ මේ වෙන දේ නොදන්න කම. තව පැත්තකින් ගත්තොත් අවිද්‍යාව කියන්නේ දෙයක් කරගත් එකමයි. ඒ කියන්නේ විඥානයේ විඥානයේ විඥානයේ දැන ගැනීම දෙයක් වීමමයි අවිද්‍යාව. ඒකමයි අවිද්‍යාව. ඒකමයි සංකාර. ඒකට හේතුව අර නාම රූප අර එකට එකතු වෙන එකමයි විඥානේ දැන ගැනීම වෙන්නේ. ඒ නාමීය රූපේ. නාමීය රූපේ කියන්නේ වෙන් කරන්න දෙයක් වගේ දැනෙන එක ඒකමයි විඥානේ. ඒකමයි දෙයක් වගේ දැනෙන එකමයි අවිද්‍යාව. එහෙම එකකුත් නැහැ. ඒක ශබ්ද වර්ණයෙන් දෙයක් දෙයක් වගේ දැනෙන එක. ඒක එළියේ තියෙනා වගේ දෙයක් වගේ දැනෙන එක. වෙන්කර දැනීම විඥානයේ විග්‍රහය. ඒතර වෙන්කර දැනීම කියන්නේ වෙන්කර දෙයක් කර දැනීම වෙනවා. එතකොට ඒකයි විඥානය කියන්නේ. එතකොට ඒකමයි සංඛාරා කියන්නේ නාම රූප එකතු වෙන එක. ඒක නාමීය රූපේ කියන්නේ ශබ්දය වර්ණය. ශබ්දය වර්ණය මේ අනිත් සුත මුත සියල්ලම තියෙන උතන. අනිත් දෙක නැත්තම් දිට්ඨ සුත නැත්තම් මුත වලින් තියෙන. දැනීම. එතකොට ඒක තමයි මේ සංඛාරා කියන්නේ ඒ නාම රූප එකතු වෙන එකම තමයි. අපිට මේ එන්නේ කිරණයක් දකින්නේ පොතක් කියන එක. පටික සම්පස්සයට අධිවචන සම්පස්සයක් කියන එකමයි නාම රූප කියන්නේ. නාතාව විදයෙන් ගත්තාම අර මේ ආලෝක කිරණයක් ඇහැ තියෙන වගේ පේනකොට ආලෝක ඇඩතලේ තප්පරයට කෝටි වාරයක් ස්පාක් වෙලයි ඒක එන්නේ දෙයක් වෙන්නේ චක්කු ප්‍රාසාදේ. ඒතර ඒ වගේම සෝත ප්‍රාසාද. ඒතර ඕක එකට එන එක දෙක එකට එන එක අර තප්පරයට කෝටි වාරයක් ස්පාක් වෙන එක දෙකක් දෙකක් වගේ වෙන්නේ අර වේගය වැඩි කමට එකට එනවා. එකට එන එක ස්පර්ශය කියන්නේ. එකට එන එකෙන් දෙයක් වගේ දැනෙන එක. ඒකම එතකොට විඥානය එකමයි සංඛාරා එකට එකතු වෙලා එන එක ඒකමයි සංඛාරා කියන්නේ නාම රූප වෙන් කරන්න බැරි වෙන එකට එන එක ඔක්කොම එකට එනවා ශබ්ද වර්ණ ගන්ධ රස පහස සියල්ලම එකට එනවා ඔකට කියන පටිච්චසමුප්පන්න වෙනවා කියලා ඒකට එකතු වෙනවා කියලා ඒකමයි එතකොට සංඛාරා ඒකමයි විඥානය ඒකමයි දෙයක් කළගත් අවිද්‍යාව ඔක්කොම එකයි ඒකයි කියන්නේ මේ අරමුණේ මේ ෂෙනේ අපටිසම්පාදයේ තියෙන කියලා අවිද්‍යාව පත්‍ය සංඛාරා ඒක අවිද්‍යාව කියන්නේ දෙයක් කර ගැනීමයි ඒකමයි සංඛාරා ඒ සංඛාර කියන්නේ නාම රූප එකතු වෙන එකමයි. අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන පත්‍ය නාම රූප එකමයි. ඔය තේන සංඛාර වෙන්නේ මොකද්ද? සංඛාර වෙන්නේ නාම රූප. නාම රූප එකමයි. ශබ්ද වර්ණ. නැත්තම් උණුසුම සීතල රස ගැති ඔක්කොම එකමයි. ප්‍රසාද විතරයි. සංඥා මෙතන ස්පාක් එකක් විතරයි. ඒකයි මේක ශබ්ද ඔව් වර්ණ ශබ්ද ගන්ධ රස පහ ඕක සුද්දාෂ්ටකය කියන්නේ ඔය එළියේ තියෙන එකක් නෙමෙයි. සුද්දාෂ්ටකය කියන්නේ ඕකම තමයි සුද්දාෂ්ටකය. රූප කලා 54 ප්‍රසාද රූපයක් හදන කියන ඕකම තමයි. ශබ්ද වර්ණ ගන්ධ රස පහස සුද්දාෂ්ටකය කියන්නේ එකට තියෙන එක. එකට එන එක. ඒක තමයි සුද්දාෂ්ටකය. සුද්දාෂ්ටකය කියන්නේ මේකමයි. ඕකමයි ශබ්ද වර්ණ ඔය නම් මොන ආරම්මණයවත් සුද්දාෂ්ටකයක් එකින් එන්නේ. ඒක දැන් සාදා සුද්දාෂ්ටකය කියන්නේ අපිට තියෙන ආයතන පහ නිසාමයි. ඒ කියන්නේ පංචායතන නිසාමයි. ඒකට හේතුව තමයි වර්ණ, ශබ්ද, ගන්ධ, රස, පහස තමයි අර පට ව්‍යාපෝ තේජෝ වායෝ. ඒ කියන්නේ වර්ණ, ගන්ධ, රස, ඕජා කියන්නේ. පට ව්‍යාපෝ තේජෝ වායෝ. වර්ණ, ගන්ධ, රස, ඕජා කියන්නේ ශබ්දේ. සෝතේ. එතකොට වර්ණ, ගන්ධ, රස, ඕජා. අන හතරයි. එතකොට ඒකට එකතු වෙනවා පටිවාපෝතේජෝ වායෝ. ඒ කියන්නේ කාය ප්‍රාසාර. වාරණ චක්කු ප්‍රාසාද ගාන්ධ ඝාන ප්‍රාසාද රස ජීව ප්‍රාසාද ඕජා සෝත ප්‍රාසාද. එතකොට ආය කාය ප්‍රාසාදේ පටිඝාපතේ වාය. සුදාස්ත්‍රකය කියන්නේ මේ මේ අපේ තියෙන ප්‍රසාදේමයි. වෙන එකක් නෙමෙයි. සුද්දාශ්‍රය කෙලිය කරවන්නේ නැහැ කිව්ව එකයි. මේවා අභිධර්ම මේ අභිධර්ම මේ විදියට ගැඹුරට ප්‍රායෝගික අර කිව්වේ අපි ධර්මයේ අභිඥාවෙන් දකිනවා කියන එක ගොඩක් අයට තේරෙන්නේ නැහැ. අභිඥා ඥාණයට හසු වන පරම සත්‍ය කියලා අපි දානකොට ගොඩක් අය හිතන්නේ මේක නිකන් අර නිකන් අනිත්‍යය වගේ නිකන් මේ එහෙම පුස් වෙඩිලි නෑ අපි අපි මේ අවබෝධයට ඇතිව කියන්නේ. මේ ධර්මයේ මේ මේ මේ අපි මේ ස්කන්ධ විග්‍රහය අපේ මේ තියෙන විග්‍රහය ආందోලනත්මක කිසිම පොතක නැහැ. ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂතාවකින් කියන්නේ. මේක ඔබත් බලන්න අවුරුදු 100ක් ගිහිලා ඔබට මේක දැනනොත් ඔබ පටිච්චසමුපාද අවබෝධ යෝ පටිච්චසමුපාද ධම් යෝ පටිච්චසමුපාද ධම්මං පස්සතිසෝ නැ යෝ පටිච්චසමුපාද ධම්මේ ධම්මං පස්සති සෝ යෝ පටිච්චසමුපාද ධර්මයමයි ධර්මයේ කියන්නේ කියන්නේ යෝ පටිච්චසමුපාද ධම්මං ධම්මං පටිච්චසමුපාද ධර්මයමයි ධර්මයේ කියන්නේ යෝ පටිච්චසමුපා ධම්මං පස්සති සෝ ධම්මං පස්සති කියන එක නේ. යෝ ධම්මං පස්සති කියන එකට නේ. ඒක පටිච්චසමුපා ධර්මයමයි ධර්මයේ කියන එක. නෑ පටිච්චසමුපාද කියන්නේ පටිච්චසමුපාද කියන්නේ මේ ඔක්කොම එකට එකතු වෙන එකම තමයි පටිච්චසමුපාද කියන්නේ. වෙන එකක් නෑ. ඒකමයි ධර්මයේ කියන්නේ. ඕක තමයි ධර්ම විනය කියන්නේ. ඕක ඕක දකින එකයි විනය. එන අරමුණු වල දකින්න ඕන ඊට පස්සේ. ඒකයි විනය කියන්නේ. ධම්ම විනය. ධර්මයට විනයට ගලපනවා කියන්නේ. එහෙම ගලපුවොත් දෙයක් නැහැ. දෙයක් නැහැ කියන්නේ එතන එතන රාග දේශම කෙලසට ගන්න දෙයක් තියෙනවා. අන විනයට ගලපනවා කියන්නේ ඕක. රාග දේශම අන රාග රාග විනය, ද්වේෂ විනය, මෝහය. එතරයි තියෙන්නේ. ධර්මයේ නැත්තන රාග විනය නැහැ. ධර්මයේ නැත්තන විනය නැහැ. ධර්මය කියන්නේ දෙයක් දෙයක් තියෙන තැන ඒ කියන්නේ ධර්මයේ නැත්තැන දෙයක් තියෙන තැන රාග දේශ අන්න එතකොට යනවා කෙලෙස් එතකොට තියෙන්නේ මේ නිගණ්ඨනාථ පුත්‍රගේ ධර්මයේ කෙලෙස් තියෙන හැබැයි නිගණ්ඨනාථ පුත්‍රගේ ධර්මයේ තියෙන්නේ කෙලෙස් තියෙන තැන හැබැයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ ඒක නෙමෙයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ ඒකෙන් මිදෙන හැටි ඒ මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්නේ කොහොමද කියලා ලේ සිතට තමයි අවිඥාමී පහසු වෙන්නේ. සිතට. හ්ම්. මේ මේ මේක හසු වෙන සිතට නෙමෙයි. මේක හසු වෙන සිහියට. සිහියට හසු වෙන. මේක වෙනින් විමුක්තිය ඥානං කියන තැන එන්න ඕනි ඥානය හරහා තමයි. ඒකට සිහිය කියනකට වැඩිය ඥානය කියන එක තමයි හොඳ වෙන්නේ. මොකද ඒකේ වෙනසක් තියෙනවා. ඒකට හේතුව සාමාන්‍ය අපි මිත්‍යා ආජීවයකුත් තියෙනවානේ. මිත්‍යා සතියක් තියෙනවා. මිත්‍යා සමාධි කියනවා. ඒතර මොකද්ද මේ මිත්‍යා සමාධිය? දැන් ගොඩක් අයගෙන් අපි අහුවොත් මේ මොකද්ද මිත්‍යා සමාධිය කියලා කියාගන්න බෑ. සම්මා සමාධි දන්නවනේ හරි මිත්‍යා සමාධි කියන්න බලන්න කිව්වොත්. මිත්‍යා සමාධි කියන්නේ <laughs> සති නිමිත්තට. සති නිමිත්ත තුළ සමාධියේ හිරවීම මිත්‍යා සමාධියක් කරනවා. ඒක සම්මා වෙන්නේ නැහැ. අර ඒක ධර්මයේ දන්න කෙනාට විතරයි එන්නේ. සම්මා සමාධිය. සම්මා දිට්ඨියෙන් එන්න ඕන. සම්මා දිට්ඨිය නැති වුණොත් මිත්‍යා දිට්ඨියෙන් එන්නේ. මිත්‍යා දිට්ඨියෙන් එනකොට ඒ ධර්මයේ නොදන්න කෙනා. ධර්මයේ තුල දෙයක් හම්බ වෙන්න බෑ. එහෙනම් භව නිරෝධය දකින්න ඕන. භවයක් තියාගෙන යනවා නම් ඒක මිත්‍යා සමාධියක් එන්නේ. ඒ කියන්නේ දෙයක් තියාගෙන මාත් ඉන්නවා සමාධියට වෙලා. මේකේ සමාධියේ තියලා දෙයක් කෙනෙක් නැහැ. සමාධිය සමාධියේ තේරුම මේ සමාධියම කෙනා නැති වෙන එකම. අනිමිත්ත සමාධිය. මා නේතම්මම නේසවම සමේසෝ අත්ත අනිමිත්තයි ශුන්‍යතයි අප්‍රණීතයි අන්න මේ කතා කරන සමාධිය ඇවිල්ලා විදර්ශනා සමාධියක්. විපස්සනා කණික සමාධිය. බුදුන් වහන්සේ ලෝකෙට එළි කරන විදර්ශනා සමාධිය ගැනයි. බුදුන් වහන්සේ දේශනා කරන විදර්ශනා සමාධිය ගැනයි. චක්කුන් නිචතෝ අනිචතෝ කියලා අහනකොට ඔය ඔක්කොම කියවෙනවා. මේ ඔක්කොම ආයතනනේ. දැන් ඔය අවිද්‍යාව සංකාර විඥාන නාම රූප ඔක්කොම ආයතනමයි. ඇස බලලා දෙයක් කරගත්තේ. ඇස කියන ආයතන කෘත්‍යය ඔය කිව්වේ. ආයතන කෘත්‍යය. ඔක්කොම පරිසම්පාද. ඒක දෙයක් කරගත්තා ජාජ්ජරාමන ශෝක පරිදේව තමයි යට තියෙන දුක. අන්න දුක සත්‍ය. ඒක තියෙන දෙයක් කරගත්තට සමුදේ සත්‍ය නිසා. තණ්හාව ඔක්කොම තියෙනවා නන්දිය සේරම ඔතනයි තියෙන්නේ. දෙයක් තියෙන්නේ. ඒක දකින එක තමයි නිරෝධ සත්‍ය. ඥාන මාර්ග සත්‍ය ඒක දකින එක මිදීම නිරෝධ සත්‍ය. ඒ අතුරාර්ය සත්‍යයත් ඔතනමයි පටිසමුපාදයේත් ඔතනමයි ධර්මයේත් ඔතනමයි විනයත් ඔතන ඔක්කොම තියෙන එක සන සම්පත්තිය. අන්න එතන ප්‍රායකව තමයි අත් දකින්නවා අන්න රාග දේශමෝ සංසිත වෙනවා. අන්න අස ආසවක්ඛ්‍යා ඥානයත් එතනමයි. දෘත්‍රි විද්‍යාවම තියෙන ත්‍රිලෝකනාත කියන්නේ ඔය අවබෝධයයි. ඒ කියන්නේ මේ සිත් කඳ පිළිවෙත් හැදෙන හැටිනේ මෙච්චරලා කතා කරේ පරිසම්පාදකේ. ඉතින් ඒකෙන් එන්නේ චතුප්පහත ඥානය. එනම් පුබ්බේන වාසනස ඥානය මේ මේ මේ මොහොතම දකින්න සියල්ලම ෂණ සම්පත්තිය. එතකොට පුබ්බේන වාසනස ඥානය චතුප්පහත ඥානය ෂණ සම්පත්තිය. ඒක දකිනවා නම් අන්න ඒ ආසවක්ඛ්‍යා ඥානෙත් එයාගා තියෙන නිවන් දකිනවා. මේ තරම් හොඳට ධර්මයේ මේ පැහැදිලි කරන කොටත් වෙන මග යයිනම් අපි කුමක් කියන්නද? තාම කාටත් සමහර වෙලාවට බොහෝ අයට තාම ඇස්සෙරලා නැහැ. ඒක තමයි. හ්ම්. ඇස්සත්තෝම දකිත්වා කියලා අපි අර කිව්ව නිසාම. බාල බොළඳ වචන වලින් පළක් නැහැ. ඒ සත්‍ය ධර්මය අපි කතා කරමු කියලා අපි කියන්නේ ඔන්න ඔය නිසාමයි. අද ඒක අපෙන් අහන අය අඩුයි. ඒ අයට අවබෝධය තාම නැති නිසා. ඔබ වහන්සේට මෙනින් වහන්සේට මේක යම්කිසි දැනෙන නිසා අපෙන් අහනවා. මෙනින් වහන්සේ දන්නවා මේ ආර්යයන් වහන්සේගෙන් ගැඹුරු තැන්වලින් මේක ඇහුවොත් තමයි අපිට ගැඹුරු දහමක් සමාජයට දෙන්න පුළුවන්. එහෙනම් ඒ ඒ අත්දැකීම් සමාජයට නැහැ. එහෙනම් එයාලට ඕනිත් ඒ පිපාසයෙන් ඉන්නේ ඒවා තමයි ඕනේ. කාන්තාරයට දියෙමිදක් තමයි ඕනේ. එහෙනම් අපි මේ පොත් වලින් නෙමෙයි මේව හොයන්න ඕනේ. අපි ප්‍රායෝගිකව අත්දකලා අපි එතනින් හොයන්න ඕනේ. අපේ තුලින් අපි හොයන්න ඕනේ සත්‍ය. එතකොට ඔක හම් වෙනවා. නැත්තම් මේ ස්කන්ධ විග්‍රහය නම් ලේසි නෑ. තාමත් සමහර අය සංඥා කියන්නේ මොනවද අයියෝ කියවනේ වහම පුංචි ළමයි වගේ බලනකොට මහා තේරවරු විදියට නේ ඉන්නේ ඉතින් මොනවා කියන්නේ නේද අපිට කරන්න දෙයක් නැහැ ඔබ දකින්න ධර්මයේ ඒකයි අපිට කියන්න තියෙන්නේ. ඔබ දකින්න එපා පුජ්‍යලය. අපි අපේ අය හැම භික්ෂුණාස නමකටම කියන ඔබද බෞද්ධයෙක් මේ අපද බෞද්ධයෙක් එහෙත් ඔබ දකින්න මේ දහම තුළ අප හෙළි කරන කාරණා ඒ බුදු සමයමයි කියන්නේ. එන ඔබ සැබෑ බෞද්ධයෙක් වේවි අන්න එදාට. එදාට ඔබ නිකම්ම බෞද්ධයෙක් නෙවෙයි. සැබෑම බෞද්ධයෙක්. ඒ භව නිරෝධය දැකලා ඔබ සසර දුකින් මිදෙනවා ඒකාන්තයි. ඒ යුගයේ ආදායි 2500ට අතීතයක් අපිට දැන් නැහැ. මේ මොහොතමයි සියල්ල. එදා බුදුත් අද බුදුත් එකම බුද්ධ ස්වභාවයයි. ඒ සැබෑම බුද්ධ ස්වභාවයයි. ඒ බුද්ධ ස්වභාවයයි. ඒ බුද්ධ වචනයයි. මේ මේ ධර්මයේ තුල මේ තරම් කිමිදෙන්න පුළුවන් නම් ඒ යමෙක් ඒ වචනේ කියනවනම් ඒ බුද්ධ වචනයයි. ඉන්හාට අපිට කියන්න දෙන්නේ ඒ බුද්ධෝත්පාද කාලේ. ඔබ ඒ දකිනවා. ඒ ඔබ ඒ අත්දකිනවා. ඒ බුද්ධෝත්පාද නාලිකාව තුළ ඒ බුද්ධෝත්පාද යුගයේ මතුවේවි එනවා. දිය යටින් මතුවලා එන අර නෙළුම් මලක් වගේ අර මඩගෝරු මැද්දෙන් එදීලා තියෙන අර පිරිපුන් නෙළුමක් අන්න උඩට මතුවේ කියන හෙට දවසේ නෙළුම පිපේවි. හැමෝටම එහි සුන්දරත්වය දකින්න ලැබේවි. ඉතින් මේ සුන්දර නිර්මල ධර්මය හැමෝගෙම ඇස් ගැටෙන්න ඕනේ. හැමෝගෙම එඥා අවදි වෙන්න ඕනේ. හැමෝගෙම අභ්‍යන්තර සැඟවුණු තැනක් තියෙනවා නම් ඒ සැඟවුණු දේ විවර වෙලා අර නෙළුම් මල පිපෙන්නාසේ සමෝගෙම සිත්තරේ ඒ නෙළුම් මල් පිබිදෙන්න ඕනේ. ඒ නිර්මලයි. ඒ පිවිතුරුයි. ඒ සත්‍යයි. ඒ සත්‍ය ධර්මයයි. ධම්මං විනානත්ති කිසිවක්ම හමු වෙන්නේ නැහැ. ධර්මය නම් ධර්මයේ පමණයි. ධර්මයේ දකින්න බුදුන් දකි. බුද්ධ යනු අර ස්වභාවයමයි. ඒ නිර්මල ස්වභාවයයි. හොඳමයි එහෙනම් මේ නම්ස. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. නමස්කාරය මාත්‍රිකාට.